හැබැයි පින්වතුනි එහෙම වෙන්නේ නුවණ තියෙන කෙනාට විතරයි. අනිත් කෙනා කොහෙන් හරි ගලප ගන්නමනේ හොයන්නේ. ඒ කියන්නේ මෝඩ කෙනෙක් ධර්මය අහද්දී ගලප ගන්නමයි හොයන්නේ. භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවානේ මේ ධර්මේ කාටද? පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මයේ ප්‍රඥාවන්තයටයි. ඒතොර හිතන ගතියක් නැති හැම වෙලෙම läගගෙන මොකක් හරි කරන්න ඕනේ කියලා කාරණාවත් එක්ක තියෙන läග ගැනීමටම යොමු වෙච්ච තමන්ගේ අරමුණු එක්කම වින්දනයක් ලබන්න කැමති කෙනෙක් අහුවා කියලා ඒ කෙනාට ඉතින් කෑල්ලක් අල්ලගෙන එකකින් වින්දනයක් ලබනවා. එච්චරයි වෙන්නේ. කෑල්ලක් අල්ලගෙන වින්දනයක් ලබනවා. හැබැයි නුවණ තියෙන කෙනෙක් ඇහුවනම් ඒ කියන්නේ හිතන හැකියාවෙන් යුක්ත කෙනෙක් ඇහුවනම් හිතීමේ හැකියාව විස්මතු වෙන කෙනෙක් ඇහුවනම් ඒ ධර්මයේ තුල ඒ හිතන කෙනාට ලැබෙන්න දෙයක් කියලා දීලා නැහැ. එයාට හිතීම ඉක්මනට එනවා. දැන් සමහර අය නම් තේරෙන්නේ නැහැ කියලා අතහරින අය. ඒ අයත් හිතන්නේ නැති කට්ටිය. හිතන අය නෙමෙයි. සමහර අය නම් මේක වචන පටල ඇවිල්ලා තියෙන මේක මොකක්ද මේ කියන්නේ කියලා තේරුම් ගන්න බැරි කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය අර වගේම අන්ධ පිරිසක්. ඒ කියන්නේ කොටසක් ඉන්නවා ගලපනවා කොටසක් තේරෙන්නේ නැහැ කියලා අතහරිනවා. හැබැයි යම් කිසි කෙනෙකුට මේ හිතන්න ඕනේ කියන කාරණාවක් ඉස්මතු වෙලා හිතන්න පටන් ගන්නවා නම් අන්නේ අයට තමයි බුදුරන් වහන්සේගේ ධර්මය. ඉතින් ඒ නිසා එවැනි අය හිතන්න පෙළඹෙනවා විචක්ෂණය කරන්න පෙළඹෙනවා මම මෙන්න මේ හිතන අයට කියන්නේ හිතන්න පෙළඹෙන අයට හිතීමේ ගතියක් තියෙන අයටයි මම මේ කරුණු ටික පැහැදිලි කරලා දෙන්න හදන්නේ බුදුරන් වහන්සේගේ ධර්මය කොහොම ගරුත්වයක් මේ ධර්මයට තියෙනට ඕන. අසාමාන්‍ය Tamanට මොකක්වත් හිලව්වක් කරගන්න එහෙම නෙවෙයි. ගනුදෙනුවක් කරගන්න එහෙම නෙවෙයි. ඒ අසාමාන්‍ය උතුම් භාවය.